තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ආහාරං ච පජානාති ආහාර සමුදයං ච පජානාති ආහාර නිරෝධං ච පජානාති ආහාර නිරෝධ ගාමිනී පටිපදංච පජානාති එත්තාවතාපි කෝ ආවසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති උජුගතාස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති Thank you. ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් පිරිස දැන් මේ සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරේ අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්ට ඒ නිසා හැමදෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් බොහෝම උවමනාවෙන් මේ මොහොතේදී මේ ධර්මය ශ්‍රවණය කරන්න ඕනේ. විශේෂයෙන්ම අද ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කළෙත් මජ්ක්‍ධිම නිකාය මූලපණ්ණාසකේ සම්මාදිට්ඨි සූත්‍රය. ඒ සම්මාදිට්ඨි සූත්‍රයේ පළවෙනි පර්යාය කම්මපත වාරය මේිට පෙර අපි දේශනා කළා. අද දෙවැනි කාරණාව සම්මා දිට්ඨිය ඇති කර ගැනීම පිණිස බුදුරජාණන් මහරහතන් වහන්සේ ක්‍රම 16ක් පෙන්වා වදාලා භික්ෂුන් වහන්සේලාට එයින් අද මේ ආහාරය ගැන පවතින දහම් කොටස පවතින්නේ සමාධිත්‍ය ඇති කර ගැනීම පිණිස. ඉතින් සරියුත් මහ රහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළ සමාධිත්‍ය සමාධිත්‍යයි කියලා කියනවා. කොපමණකින් සම්මාදිට්ඨියද කියලා අහුවාම ඒ සම්මාදිට්ඨිය ඇති වෙන හැටි ඔබ වහන්සේම කියන්න කියලා භික්ෂුන් වහන්සේලා සරියුත් මහ රහතන් වහන්සේගෙන් ඉල්ලා සිටියාම සරියුත් මහ රහතන් වහන්සේ ඒ සම්මාදිට්ඨිය ඇති කර ගැනීම පිණිස පවතින පළවෙනි ක්‍රමය කම්මපත වාරය විස්තර කළා ඒක අපි මේට කලින් දේශනා කළා ඊට පස්සේ ඒ කම්මපත වාරයට පස්සේ ඒ භික්ෂුන් වහන්සේලා සරිත් මහ රහතන්ගෙන් වහන්සේගෙන් අහන එවත්නි සාරිපුත්‍රයන් වහන්ස ශ්‍රාවකයාගේ සම්මා දිට්ඨිය ඇති කර ගැනීම පිණිස ධර්මයේ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වීම පිණිස පවතින තව ක්‍රමයක් පරයායක් තියෙනවද කියලා. ඒ වෙලාවේදී සරිත් මහ රහතන් වහන්සේ දේශනා කරන එවත්නි තව ක්‍රමයක් තියෙනවා කියලා සරිත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා යතෝකෝ ආවුසෝ අරිය ශාවකෝ ආහාරංච පජානාති එවත්නි යම් කලක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ ආහාරය මොකක්ද කියලා දන්නවා නම් ආහාර සමුදයංච පජානාති ආහාරයගේ ඇතිවීම මොකක්ද කියලා දන්නවා නම් ආහාර නිරෝධංච පජානාති ආහාර නිරෝධය මොකක්ද කියලා දන්නවා නම් ආහාර නිරෝධගාමිනී පටිපදංච පජානාති ආහාරය නැති කරන ප්‍රතිපදාව මොකක්ද කියලා දන්නවනම් එවත්නි මෙපමණකින්ම ආර්ය ශාවකතමේ සම්මා දිට්ඨි ඇත්තෙක් වෙනවා ඔහුගේ දැකීම ඍජු බවටපත් වෙනවා ධර්මයේ නොසෙල්වෙන පැහැදින් යුක්ත වූ මේ සද්ධර්මයට ආපු කෙනෙක් කියලා කියන්න පුළුවන් කියලත් සරිත් මහරහතන් වහන්සේ දේශනා කරනවා ඊට පස්සේ දේශනා කළ සරියුත් මහ රහතන් වහන්සේම ප්‍රශ්නයක් අහනවා එවත්නි ආහාරය කියලා කියන්නේ මොකක්ද ආහාරය ඇතිවීම කොහොමද ආහාරය නැති වෙන්නේ කොහොමද ආහාරය නැති කරන මඟ මොකක්ද කියලා එතකොට සරිත් මහරහතන් වහන්සේ දේශනා කරනවා චත්තාරුමේ භික්ඛවේ ආහාරා එවත්නි මේ ආහාර වර්ග හතරක් තියෙනවා භූතානං වා සත්තානං කිතියා සම්භවේසිනං වා අනුග්‍රහය උපන්න සත්වයන්ගේ පැවැත්ම පිණිසත් උප්පත්තියක් බලාපොරොත්තු වෙන උප්පත්තියක් හොයන සත්වයන්ට අනුග්‍රහ පිණිසත් පවතින ආහාර ආහාර වර්ග හතරක් තියෙනවා කියලා පෙන්නනවා මොකද්ද ඕලාරි කබලින්කාරෝ ආහාර ඕලාරිකෝව සුකුමෝව රළු වේවා සියුම් වේවා කබලින්ක ආහාරයත් ඒ වගේම දෙවෙනි ස්පර්ශ ආහාරයත් තුන්වෙනි මනෝ සංචේතන ආහාරයත් හතරවෙනි විඥාන ආහාරයත් කියන මෙන්න මේ ආහාර වර්ග සතර ගැන. එතකොට මෙතනදී අපි මේ ආහාරංච පජානාති කියනකොට සතර ආහාරය පිරිසිඳ දකින්නට ඕනේ. මේ සතර ආහාරය සතර ආහාරයේ හැටියට පිරිසිඳ නොදකින්නකොට නොදැක්කොත් ආහාර සමුදය වූ තණ්හාව ඇති වෙන හැටිත් අපි දකින්නට ඕනේ. එතකොට යම් කිසි වෙලාවකදී සතර ආහාරය ආහාරය හැටියට පිරිසිඳ දැක්කලා දැක්කොත් ඒ ආහාරයේ තියෙන තණ්හාව නැති වෙන හැටි අපි දකින්නටත් ඕනේ. අන්න ඒ විදිහට ආහාරය පිරිසිඳ දැකලා ආහාරය කෙරෙහි තණ්හාව නැති කරලා ආහාරය නිරුද්ධ වෙන විදිහට පිළිපදින එකම මගයි කියලා අපි දැනගන්නටත් ඕනේ. ඒ ධර්මය සම්බන්ධව නුවණ ඇතිවෙන්න අපි මේ ධර්මයේ අර්ථය ටිකක් නුවණින් ගවේෂණය කරලා බලමු. ආහාරංච පජානාති මුල් කොටස අපිට තියෙන ආහාරය කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. එතකොට ආහාරය දැනගන්නේ අපි කොහොමද කියන කාරණාව තියෙනවා. එතනදී කබලින්කාරෝ ආහාරෝ කබලින්ක ආහාරය දැනගන්න ඕනේ. විශේෂයෙන් ආහාරය කියලා කියන්නේ මොකක්ද? ආහාරය කියන වචනේ අර්ථය මොකක්ද කියලා තේරුම් කරගන්න ඕනේ. ආහාරතිති ආහාරෝ. ඵලයක් ගෙනෙන නිසා ආහාරයි කියලා කියනවා. ආහාරති කියලා කියන්නේ ගෙනෙනවා. ආහාරතිති ආහාරෝ ඵලයක් ගෙනෙන නිසා ආහාරය කියනවා. එතකොට කබලින්ක ආහාරයට ආහාරය කියලා කියන්නේ ඇයි? ඕජට්ඨමකං රූපකලාපං ආහාරතිති ආහාරෝ. ඕජාව අටවෙනි කොට ඇති රූප කලාප හැදෙන නිසා ආහාරය කියනවා. එතකොට මේ ආහාරය කියන කාරණාව දැනගන්නවා කියන කාරණාවේදී විශේෂ නුවණක් අපිට යෙදෙන්න ඕනේ. ආහාරය කියනකොට අපි දන්නවා බත් පාන් කෝපි මුං ඇට වගේ කන බොන ආහාර අතින් කඩලා ගිලින්න පුළුවන් ඒ වගේම නැත්නම් දියර වර්ග කිරි වගේ දේවල් සියුම් වෙන්න පුළුවන් මේ වගේ කනබොන ආහාරය කබලින්ක ආහාරය අපි ඒ ටික නම් දන්නවා නමුත් මෙහෙම දැනගත්ත පමණකින් අපි ආහාරය දන්නවා කියලා කියන්නේ මේ ශාසනය ආහාරංච පජානාති කියනකොට ආහාරය කියන එක හාත්පසක දැනගන්නට ඕනේ. එතකොට ආහාරයේ ස්වභාවය ආහාරයේ ලක්ෂණය දැනගන්නට ඕනේ. මොකද්ද ආහාරය කියලා අපිට දැනගන්න තියෙන්නේ. අපි බලමු කන බොන දේවල් නම් ආහාරය කියලා අපි කවුරුත් දන්නවා. නමුත් ආහාරයේ එක කොටසකට අපි ආහාරය කියලා කිව්වට ආහාරයේ තවත් කොටසකට ඒ ආහාරයටම අපි මම කියලා ඒ ආහාරයටම අපි මගේ කියලා කියනවා අපි ඒ ටික දන්නේ නැහැ. අපි ඒ ගැන ටිකක් බලමු. අන්න ඒ පැත්ත ආහාරයේ යම්තාක් දුරට ප්‍රභේද වෙලා තියෙනවා නම් ඒ ඔක්කොම පිරිසිඳ දකින එකටයි කියන්නේ ආහාරංච පජානාති කියලා. එතකොට කොහොමද අපි ආහාරයේ පිරිසිඳ දකින්නේ? මේ ශරීරයේ දිහා බලන්ට කෙස් ලොම් නිය දත් හම් මස් නහර ඇට ඇට මිදුළු කියන මේ කුණප කොටස් 32කින් හැදුණු මේ ශරීරය බලන්න මේ ශරීරයේ පැවැත්ම වෙන්නේ කන බොන ආහාරය නිසායි මේ කන බොන බත් පාන් කව්පිමුන් ඇට වගේ දේවල් දිහා බලන්න ඒවා අනාත්මයි අනාත්මෝ ඒ ආහාරයේ හේතුවෙන් හැදෙන ඵලයක් තමයි මේ රූපය කියන එක මේ රූපය ආහාරයෙන් යුක්ත වූ ආහාරයෙන් හැදුණු එකක් කියන්න තියෙන සාක්ෂිය තමයි අපි මේ රූපේ මම මගේ කියලා කිව්වට ඛණ්ඩ බොණ්ඩ දුන්නේ නැත්තම් ආහාර පාන එහෙම දෙන්න බැරි වුණොත් මේ රූපේ පවත්ව ගන්න බෑ. ඉතින් මේ රූපය ආහාරයෙන් හැදෙන්නේ නැතුව මගේ එකක් වුණා නම් මම හෝ වුණා නම් ආහාරය නැතුවත් අපිට පවත්ව ගන්න පුළුවන් වෙන්න ඕනේ. නමුත් මේ රූපය මම කියලා මගේ කියලා අපි හිතාගෙන හිටියට ආහාරය නිසාම නම් පවතින්නේ ආහාරය දෙන්න බැරි වුණොත් ඒක ක්ෂය වෙලා නැති වෙලා යනවා නම් එහෙනම් මේ රූපය ආහාරයෙන් හැදුණු එකක් මිසක ආහාරයේම තවත් පැත්තක් මිසක මේම මම හෝ මගේ හෝ නෙමෙයි අපි මේ විදිහට ගත්තොත් දැන් අපි මේ ශරීරයේ අතපය කියලා කිව්වට අපේ මේ අතක් වගේ අතක් හරි කකුලක් හරි කොටියෙක් හරි සිංහෙක් හරි කඩාගෙන කෑවොත් ඒ කොටියගේ සිංහාගේ ඇඟේ අත් කෑලි කකුල් කෑලි හැදෙන්නේ ඒ සිංහාගේ ඇඟේ තියෙන හම්මස් ලේනහාර හැදෙන්න ආහාරයක් වෙනවා මේක. දැන් මේ ශරීරය අපි ශරීරයේ හැටියට දැක්කට තව කෙනෙකුට සාපේක්ෂව අපි මම කියන ශරීරයේ තව කෙනෙකුට සාපේක්ෂව කබලින්ක ආහාරයක්. එයාගේ කොටියෙක් හෝ වලහෙක් හෝ සිංහෙක් හෝ ගත්තොත් එයාට මේක ආහාරයක්. ඒ වගේම අපි තව මුවෙක් ඌරෙක් කියලා දකිනවා. මිනිසයාට ඒ සත්වයන්ගේ මස් ආහාරයට ගන්නවා. ඒ කියන්නේ කබලින්ක ආහාරය. එතකොට ආහාරංච පජානාති කියනකොට ආහාරයේ ස්වභාවය හොඳට දැනගන්න ඕනේ. අපි ආහාරය පිරිසිඳ දකින්නේ අද අපි දකින්නේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩම් මිල මුදල් දූ දරුවෝ කියලා දකින්නේ ආහාරය ආහාරයේ විදිහට හඳුනන්නේ සතර මහා ධාතුන්ගෙන් හැදුණු පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන සුද්‍රාෂ්ටක මට්ටමේ රූප කලාප හැදෙන රූප කලාපයන්ගෙන් හැදිච්ච දෙයට කියනවා ආහාරය කියලා. ඒ සතර මහා ධාතුයෙන් හැදුණු රූපේ යම්තාක් පවතීද? ඒ ඔක්කොම කබලින්ක ආහාරය. එතකොට ඒ සවිඥානික වේවා, අවිඥානික වේවා, සචේතනික වේවා, අචේතනික වේවා ආහාරංච පජානාති කියනකොට සෘතවත් ආර්ය ශ්‍රාවකයා ආහාරය දන්නවා කියනකොට එයා මේ කන බොන බත්පාන් ටිකක් විතරක් එහෙම අරමුණු වෙනව නෙමෙයි. මෙන්න මේ ටිකත් බාහිර ආහාරය. ඒ නිසා හැදෙන කෙස්ලොම් නියදත් හම්මස් තියෙනවනම් අපි මම මම කියලා කියන රූපයක් තියෙනවනම් මගේ දුව පුතා කියලා කියන රූපයක් තියෙනවනම් මේ ඔක්කොම ආහාරයි නේද? කබලින්ක ආහාරයේ ප්‍රතිඵලයක් නේද මේ කබලින්ක ආහාරය නේද කියලා හොඳට කබලින්ක ආහාරය දකිනවා එයා බාහිර වස්තුන් තුලත් ආධ්‍යාත්මික මේ ශරීරයේ සතර මහා ධාතුවෙන් හැදුණු රූපය හොඳට හඳුනා ගන්නවා මොකද්ද මේ කබලින්ක ආහාරය හැටියට එතකොට ඒ විතරක් නෙමෙයි මේ කබලින්ක ආහාරය ආහාරංච පජානාති කියනකොට මේ කබලින්ක ආහාරය දැනගන්නවා තවත් ක්‍රමයකින් මොකද කන බොන ආහාරය ගත්තාම මේ ශරීරයේ සම්මස්ලේ නහර ඇට ඇට මිදුළු හැදෙන්නේ මේ ආධ්‍යාත්මික සවිඥානික රූපේ හැදෙනවා කබලින්ක ආහාරය හැදෙනවා ඒ නිසා කන බොන ආහාරය උනත් ගන්නේ බොහොම සිහියෙන් නුවණින් දිවි පැවැත්මට උපකාර පිණිස කබලින්ක ආහාරය පුත්‍ර මාංශ සංඥාවෙන් දත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මොකද කන බොන ආහාරය නිසා මේ ශරීරයේ ඕජාව අට වෙනකොට ඇති රූප කලාප නම් හැදෙන්නේ. ඒ රූපය අසුරු කරගෙන රූපය පවතිනවා කියලා කියන්නේ රූපය නිසා සීත උෂ්ණ මැසි මදුරු අවුසුල නොයේක් දුක් පීඩාවන් උපදිනවා නම් නොයේක් ලෙඩ රෝග හැදෙනවා නම් මේ රූපේ ඉපදීම කියලා කියන්නේ ලෙඩ රෝගයන්ගේ ඉපදීමක් දුකේ ඉපදීමක් දුකේ පහළවීමක් කියලා දකිනවා එතකොට එයා මේ කන බොන ආහාරය නිසා දුක් වූ රූපය හදාගන්නේ දුක් විඳින්න නෙමෙයි. දුකෙන් මිදීමේ නුවණ වර්ධනය කර ගැනීම පිණිස දුකෙන් මිදීමට උපකාරී පිණිස ආහාරය ගන්න ඒකයි මේ ආහාරය ගන්න ක්‍රීඩා කරන්න නෙමෙයි මද වැඩිම පිණිස නෙමෙයි අලංකාරය පිණිස සැරසීම පිණිස ලස්සන කිරීම පිණිස එහෙම නෙමෙයි මේ සාසන භ්‍රමචර්යාව පුරා ගන්න මේ සද්ධර්මය අවබෝධ කරගන්න සද්ධර්මය අවබෝධයට උපකාරීනේ මේ ආහාර ගන්න කියලා ප්‍රතිවේක්ෂා කළා නුවණින් බලලා ආහාරය ගන්නෙ මොකද ආස්ෘතවත් ආර්ය ශ්‍රාවකයා එච්චරට දන්නවා කන බොන ආහාරය නිසා හැදෙන්නේ දුක් වූ රූපයේ මිසක මාව නෙමෙයි තව පුද්ගලයෙක් නෙමෙයි කියන එක දන්නවා. ඒ නිසා කනබුන ආහාරය පුත්‍ර මාංශ සංඥාවෙන් දැනගන්නටත් ඕනේ. ඒකට උප ධර්මයේ විසමේ හොඳ උපමාවක් තියෙනවා. එක් අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි කිසියම් දීර්ඝ මාර්ගයකට අවතීර්ණ වෙලා ගමනක් යනවා කාන්තාරයක් නැද්දේ තමන්ගේ ප්‍රිය වූ මනාපු එකම දරුවව වඩාගෙන අනේ මෙහෙම කාන්තාරේ යනකොට කාන්තාරේ හරියට මගක් යනකොට Taman ගෙනාවු මාර්ග උපකරණ ඔක්කොම ඉවර වෙනවා. ඒ වෙලාවේදී මේ දෙන්න කතා කරනවා අනේ අපි ගෙනාවු මාර්ග උපකරණ කෑම්බීම් ඔක්කොම ඉවරයි. නමුත් මේ කාන්තාරේ මග ගෙවා ගන්න තව හරියටම අඩක් තියෙනවා. ඉතින් අපි තුන් දෙනාම දැන් මේ කාන්තාරේ මැද්දේ මැරිලා යනවා. නමුත් අපේ ප්‍රිය වූ මනාප වූ එකම දරුවා මරාගෙන මස් ටික අපිට කන්න පුළුවන් නම් අපිට මේ කාන්තාරයෙන් එතර වෙන්න පුළුවන් නැතිනම් අපි තුන් දෙනාම මැරෙනවා කියලා. ඉතින් පහු කාලෙදී මේ අම්මයි තාත්තයි දෙන්න මොකද කරන්නේ මේ තමන්ගේ ප්‍රිය වූ දරුවගේ මස් කමින් තමන්ම අඬමින් තමන්ම පපුවේ අත්ගග අඬමින් අපේ ප්‍රිය වූ මනාප වූ පුතා කෝ එකම දරුවා කෝ කියලා තමන්ම අඬමින් ඒ දරුවගේ මස් කකා මේ කාන්තාරේ මගේ ඊතර කරනවා. මේ උපමාවෙන් බුදුරජාන් වහන්සේ දේශනා කළේ මහණෙනි අම්මයි තාත්තයි ඒ තමන්ගේ පුතාව ආහාරයට ගත්තේ ක්‍රීඩා කිරීම පිණිසද මද වැඩිම පිණිසද අලංකාරය පිණිසද සතුටු වීම පිණිසද නෑ එකක්වත් මේ හුදු මේ කාන්තර මාර්ගයේ තරණය කර ගැනීම සඳහාමයි ඒ වගේ මේ සද්ධර්මය අවබෝධ කරගන්න උත්සාහවත් වෙන කෙනා කබලින්කාහරේ ඒ වගේ දත යුතුයි කියලා පෙන්නනවා මේ කන බොන ආහාරය ගන්න මේ දුක්සහගත සසරෙන් එතර වීම පිණිසම මේ Brahmacharya පුරා ගැනීම පිණිසම මේ ජීවිතේ පැවැත්ම සඳහා මොකද නැතිනම් දුක් විඳින්න දුක උපදවාගෙන පළක් නැහැ කියන අර්ථයකුයි එකෙන් පෙන්වන්නේ. එතකොට ආහාරංච පජානාති කියනකොට එයා කබලි ආහාරයේ කබලින්ක ආහාරය ගැන නුවණ ගෙනියනවා කබලින්ක ආහාරය ගැන නුවණ ඇති කරගන්නවා කබලින්ක ආහාරය කියලා කියන්නේ ඕජා වට වෙනකොට ඇති රූප කලාප ගෙනත් දෙන හේතුවක් ඒ හේතුවෙන් හටගන්න ඵලය තමයි මේ සවිඥානික රූපය යම් තැනක ගත්තාම ආහාරංච පජානාති කිව්වහම පට ව්යාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයින් හැදුණු හැම රූපයක්ම දන්නවා මෙන්න මේක ආහාරයයි කියලා. එතකොට ඒ ආහාරයේද දන්නවා මේ සවිඥානික කනබුන ආහාරයෙන් හැදුණු හේතුව ඒ නිසා හටගත්ත ඵලය තමයි මේ රූපය. එහෙනම් ආහාරය කියන එක මේ තාක් දුරට පරාවර්තනය වෙනවා. ආධ්‍යාත්මික බාහිර වශයෙන් මේ ධර්මතා දෙකම හොඳට එයා දකිනවා. එතකොට මෙන්න මේ විදිහට කබලින්ක ආහාරය අපි දැනගන්න ඕනේ. ඊට පස්සේ ဒ ුතිය පස්සෝ ස්පර්ශ ආහාරය කියන එක. එතකොට ස්පර්ශයට ආහාරයක් කියලා කියනවා මොකද්ද ස්පර්ශය නැමැති ආහාරය නිසා වේදනා සංඥා නැමැති ඵලය ගෙන එනවා ස්පර්ශය වුණොත් වේදනා සංඥා කියන චෛතසික ධර්ම ඇති වෙනවමයි ඒ වේදනා සංඥා කියන චෛතසික ධර්ම ගෙනත් දෙන නිසා ගෙන එන නිසා ස්පර්ශ ආහාරයට ආහාරයක් කියලා කියනවා. එතකොට මේ ස්පර්ශ ආහාරය කෙසේ දත යුතුයද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හැම නැති එළදෙනක් වගේ දකින්ට කියලා. සම්පූර්ණ ශරීරයේ හැම නැති එළදෙයක් ඉන්නවනම් මේ එළදෙන වතුරකට දැස්සොත් වතුරේ ඉන්න මාළු වගේ සත්තු කොටනවා. ඒ නිසා දුකටපත් වෙනවා. ඉතින් ගහකට හේතු වුණොත් ඒ ගහේ ඉන්නවනම් වේයෝ හෝ කූඹි හෝ සත්තු ඒ සත්තු කනවා. ඒ හින්දා දුකටපත් වෙනවා. ඉතින් මේ එළදෙන පොළොව ඇසුරු කරගෙන ඉන්නවනම් කියන පොළොවේ නිදාගෙන හැම හිටියොත් බිම ඉන්න කඩි හෝ කූඹි හෝ යම් යම් සත්තු කනවා. ඒ හේතුවෙන් දුකටපත් වෙනවා. ඉතින් ජලයේත් නැතුව කිසියම් දෙයකට හේතුත් නොවි පොළොවේ ඉන්නෙත් නැතුව අහස ඇසුරු කරගෙන හිටියොත් පිට්ටනියකට වගේ ගිහිල්ලා හිටගෙන හිටියොත් අහස ඇසුරු කරගෙන ඉන්න සත්තු කොටනවා කපුටු ගිජුලිහිණිය වගේ මේ හැම නැති එළදෙන යම් යම් තැනකට ගියොත් ඒ නිසා සුවක් සොම්නසක් ලබන්නේ දුකක් දුම්නසක්ම ලබනවා අන්න ඒ වගේ මහණෙනි දත යුතුයි මේ ස්පර්ශ ආහාරය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ආහාරංච පජානාති කියනකොට ආහාරය දන්නවා කියනකොට සෘතවත් ආර්ය ශ්‍රාවකයා එයා දන්නවා මේ ස්පර්ශය කියන එක ආහාරයක් මොකද ආහාරය කියලා කියන ඵලයක් ගෙන එනවා ස්පර්ශයට කියනවා ආහාරය කියලා ඒ ආහාරයෙන් හටගන්න ඵලය තමයි මොකද වේදනා සංඥා එතකොට ආහාරංච පජානාති කියනකොට ස්පර්ශ ආහාරය දන්නා මොකද්ද යම් තැනක ඇහැ තිබුණොත් රූපය තියෙනවනම් චක්කු විඥානය උපදිනවා මෙන්න මේකට කියන චක්කු සම්පස්සේ කියලා ඒ චක්කු සම්පස්සේ කියන්නේ ස්පර්ශය. ඒ චක්කු සම්පස්සේ ඇති වුණොත් චක්කු සම්පස්සපච්චය වේදනා රූප සංඥා කියන ධර්මතා පහළ වෙනවමයි. ඒක ඒ නිසා මේ චක්කු සම්පස්සයට කියනවා ආහාරයක් කියලා වේදනා සංඥා ගෙනත් දෙන නිසා. ඒ වගේම සෝත සම්පස්ස, ගාහන සම්පස්ස, ජීවා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ විඥාන සම්පස්ස කියලා මේ ස්පර්ශ ආයතන හයක් තියෙනවා. මේ ස්පර්ශ ආයතන හයට කියනවා ස්පර්ශ යන්ට කියනවා පස්ස ආහාරය කියලා. එතකොට මේ පස්ස ආහාරය කොහොමද දති යුතුයිද? හැම නැති එළදෙනක් වගේ. හැම නැති එළදෙන යම් යම් තැනක හේතුනොත් දුකක් එනවා වගේ මේ ස්පර්ශාරයේ එහෙම දකින්න කියලා කිව්වේ. චක්කු සම්පස්සයෙන් ඇහැට යම් රූපයක් ස්පර්ශ වුණොත් ඒ රූපය ප්‍රිය වූ මනාප වූ එකක් නම් ඒ ඒ ප්‍රිය වූ මනාප රූපය අනිත්‍ය වෙන නිසා දුක එනවා. චක්කු සම්පස්සයෙන් උපන්න රූපය දුක්සහගත එකක් නම් දුක්සහගත රූප ස්පර්ශය දුකමයි. උපේක්ෂා සහගතයි නම් චක්කු සම්පස්සයෙන් උපන්න ස්පර්ශය ඒ උපේක්ෂා සහගත ස්පර්ශ නිසා උපන්න උපේක්ෂා සහගත වේදනාව විපරිණාම වෙනවා. විපරිණාම වීම දුකයි. සැප වේදනාව නැති බවක් දුකයි දුක් වේදනාව දුකමයි උපේක්ෂා වේදනාවක් දුකයි කියලා යතහා ස්වභාවයට අනුව බැලුවොත් තුන් වේදනාවම අපිට ගෙනල්ලා තියෙන්නේ දුකක් යද නිච්ඡන්තං දුක්ඛං යමක් අනිත්‍යයි නම් ඒම දුකයි කියන පරයයකින් මෙතනදී අපේ මනස රළු නිසා අපිට මේ විපරිණාම යමක් විපරිණාම වෙන ස්වභාවයම දුකයි කියන මට්ටම අද තේරෙන්නේ නැතිකම තියෙන්නේ. නමුත් මේ සිත තව ටිකක් වැඩුණොත්, කෙලෙස් ධර්ම දුරු වුණොත් හැම ස්පර්ශයක්ම දුකයි නේද කියන කාරණාව අපිට හොඳට තේරෙයි. එතකොට ආහාරංච පජානාති කියනකොට ස්පර්ශ ආහාරය කියන එකත් හොඳට දන්නවා. ඒ ස්පර්ශ ආහාරය කියන්නේ හැම නැති එළදෙනක් වගේ කියලාත් හොඳට දන්නවා. ඊට පස්සේ මනෝ සංචේතන ආහාරය කියලා කියනවා. මනෝ සංචේතන ආහාරය කියලා කියන්නේ අපි දකින දෙයට, අහන දෙයට මේ ස්පර්ශ ආයතන හය ආරම්භය යමක් හම්බ වෙනන් ඒ දේ ආරම්භය හිතන ටිකට චේතනාවට. එතකොට මේ මනෝ සංචේතන ආහාරයේ ස්වභාවය තමයි මොකද ත්‍රිවිධ තණ්හාව ගෙනත් දෙනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තුන් ආකාර තණ්හාව ඇති කරනවා. මේ තණ්හාව ඇති කරන එක තමයි මේ චේතනාවේ ලක්ෂණය. එතකොට රූප සංචේතනා, සද්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා කියලා පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා කියලා පවතින චේතනා ටිකක්. එතකොට මෙන්න මේ චේතනා ටිකම දත යුතුයි මනෝ සංචේතන ආහාරයේ හැටියට. මේ මනෝ සංචේතන ආහාරයට ආහාරයක් කියලා කියන්නේ ඇයි? මනෝ සංචේතන ආහාරය නිසා ත්‍රිවිධ ත්‍රිවිධ තණ්හාව නෙමෙයි ත්‍රිවිධ භවය ගෙනත් දෙනවා. තණ්හා උපකාරයෙන් තුන් ආකාර භවය ගෙනත් දෙනවා. ත්‍රිවිධ භවය සකස් කරනවා. එතකොට මේ <clears throat> ත්‍රිවිධ භවයේ නැමැති ඵලය ගෙන දෙන නිසා, ගෙන එන නිසා මනෝ සංචේතන ආහාරයට ආහාරයක් කියනවා. මනෝ සංචේතන ආහාරය නිසා ත්‍රිවිධ භවය ලැබෙනවා. ඊට පස්සේ හතරවෙනි කාරණාව හැටියට පෙන්වන ආහාරය මොකද්ද? විඥාන ආහාරය. එතකොට විඥානය කියලා කියන්නේ මොකද්ද? විඥානය ආහාර වෙන්නේ මොකකටද? විඥානය කියලා කියන්නේ මේ විඥානන ලක්ෂණයට විඥානය කියලා කියනවා. මේ විඥානයේ ආහාර වෙන්නේ මොකේදද? නැවත ප්‍රතිසන්දි නාම රූප දෙකට විඥාණය ආහාර වෙනවා. විඥාණය නැමැති ආහාරය නැත්තම් ප්‍රත්‍ය නිසා හටගන්න ඵලය තමයි ආපහු නාම රූප දෙක. මේ නාම රූප දෙක ගෙනත් දෙන එන නිසා විඥාණයට ආහාරයක් කියලා කියනවා. එතකොට මෙතනදී සතර ආහාරය ඔවුනොවුන්ට උපකාරීව පටිච්චසමුප්පාදව පටිච්චසමුප්පන්නව පවතින ධර්මතාවයක් හැටියට දකින්න ඕනේ. කබලින්කාහාරය ස්පර්ශ ආහාරයට ආහාරයක් වෙනවා. හැබැයි ඍජුවම නෙමෙයි. කබලින්ක ආහාර නිසා මේ ශරීරේ රූප කලාප හැදෙනවා. රූප කලාප හැදෙනකොට ඇහැ කන දිවනාසය ශරීරය කියන ආයතන ටික හැදෙන්නේ. කබලින්ක ආහාර නිසා සලායතන හැදෙනවා. සලායතන නිසා ස්පර්ශය. අතරමැදියකුත් ඇති කරගෙන ඒ නිසා කබලින්ක ආහාරය ස්පර්ශ ආහාරයට ආහාරයක් කියනවා. ස්පර්ශ ආහාරය නිසා වේදනා සංඥා හැදෙනවා වේදනා සංඥා නිසා මනෝ සංචේතනාව වෙනවා ස්පර්ශ ආහාරය මනෝ සංචේතන ආහාරයට ආහාරයක් කියලා කියන හැබැයි අතරමැදි කැතුව වේදනා සංඥා මනෝ සංචේතන ආහාරය නිසා ත්‍රිවිධ භවය හැදෙනවා ත්‍රිවිධ භවය නිසා ප්‍රතිසන්දි විඥානේ ಜಾති ඇති වෙනවා මේ මනෝ සංචේතන ආහාරය විඥාන ආහාරයට ආහාරයක් කියලා කියනවා හැබැයි අතරමැදි කැතුව මොකද මේ තුන් භවය එතකොට මනෝ සංචේතන ආහාර නිසා තුන් භවය ඇති වෙනවා. ඒ නිසා ප්‍රතිසන්දි සිත්. ආපහු විඥාන ආහාරය නාම රූප දෙකට මේ කබලින්ක ආහාරයට ආහාරයක් කියනවා. විඥානය නිසා නාම රූප වෙනවා. නාම රූප දෙක හැදුනහම ආයෙත් කණ්ඩ බොණ්ඩ දෙන්න වෙනවා. එතකොට නාම රූප විඥාන ආහාරයේ කබලින්ක ආහාරයට ආහාරයක් වෙනවා. ඒ මේ නාම රූප දෙකේ උදව්ව ඇතුව. එතකොට මෙන්න මේ විදිහට හොඳට ආහාර චක්‍රය දකින්න ඕනේ. කබලින්ක ආහාරය ස්පර්ශ ආහාරයට ආහාරයක් අතරමැදියෙක් ඉන්නවා කෙලින්ම වෙන්නේ නැහැ. සලා කබලින්ක ආහාරයෙන් ආයතන හැදෙනවා ආයතන හැදිලා ස්පර්ශ වෙනවා. ස්පර්ශ ආහාරයේ මනෝ සංචේතන ආහාරයට ආහාරය කෙලින්ම වෙන්නේ අතරමැදියෙක් ඉන්නවා වේදනා සංඥා. මනෝ සංචේතන ආහාරයේ විඥාන ආහාරිත ආහාරයක් එක් කෙලින්ම ඇති වෙන්නේ නැහැ අතරමැදි එක්කිනවා තුන් භවයේ. ආපහු විඥාන ආහාරයේ කබලින්ක ආහාරිත ආහාරයක් කෙලින්ම ඇති වෙන්නේ නැහැ. නාම රූප අතරමැදිය කියලා මෙන්න මේ වගේ චක්‍රයක් තියෙනවා. මෙන්න මේ ටික දන්නවා ආහාරංච පජානාති කියලා කියනකොට ඒ කියන්නේ මෙන් ආහාරංච පජානාති කියනකොට කෙනෙක් උපදිනවා නෙමෙයි පුද්ගලයෙක් උපදිනවා නෙමෙයි මේ සසර පැවැත්ම කියලා කියන්නේ සතර ආහාරයේ පැවැත්ම නේද ප්‍රතිසන්දි විඥාණය පැමිණි නිසා මේ නාම රූප කියන ධර්මතා දෙක හැදුනා නාම රූප කියන ධර්මතා දෙක නිසා කන බොන ආහාර දෙන්න වුණා ඒ ආහාරය නිසා හැකන දිවනාසය ශරීරය කියන මේ ආයතන හැදුනා ඒ ආයතන නිසා මේ ස්පර්ශ වුණා. ස්පර්ශ නිසා වේදනා සංඥා ඇති වුණා. ඒ වේදනා සංඥා නිසා මේ වගේ තුන් භවය ඇති වුණා. තුන් භවය නිසා නැවතත් මේ විඥානය හටගත්තා කියලා මේ වගේ මේ සතර ආහාරයේ චක්‍රයක් දකිනවා. මනෝ සංචේතන ආහාරය කියන මට්ටම තමයි අපි කර්ම කියලා කියන්නේ. විඥාන ආහාරය කියන මට්ටම තමයි අපි ප්‍රතිසන්දිය ඉපදීම කියලා කියන්නේ. විඥාන ආහාර නිසා ඇති වෙන නාම රූප දෙක තමයි දරුවා හැදුනා කෙනෙක් හැදුනා මිනිසෙක් හැදුනා කියලා අපි කතා කරන තැන. එතකොට ඒ නිසා කන බොන ආහාර දෙන්න වෙන ටිකට තමයි අපි මම කනවා මම බොනවා කියලා මේ කියන්නේ. ඒ කන බොන ආහාරය නිසා ඇතිවෙන රූප කලාප ඇති වෙනකොට නාම රූප දෙකේ වර්ධනය වෙන සිද්ධියට තමයි අපි දරුවා ලොකු වෙනවා කියලා කියන්නේ. නැතිනම් මේ ඇහැ කන දිවනාසය ශරීරය කියන මේ සලායතනයන්ගේ ඒ වර්ධනය ආධ්‍යාත්මික ආයතන නැහැ කන දිවනාසය ශරීරය කියන මේ ටික හැදුනොත් බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ගැටෙනවාමයි ගැටුනහම ආපහු වේදනාව ඇති වෙනවමයි ඇති වුණොත් ඒකට ආපහු හිතනවාමයි හිතුවොත් ආයෙත් කර්ම විඥානය පිහිටනවා කර්ම විඥානය පිහිටුවොත් ආයෙත් ප්‍රතිසන්දි වෙනවා කියලා මෙන්න මේ වගේ ආහාරයේ චක්‍රයක් තියෙනවා මෙන්න මේ ආහාරයේ චක්‍රයට කියනවා සත්වයා පුද්ගලයා කියලා අපි කතා කරන්නට ඉගෙනගෙන තියෙනවා. එතකොට ආහාරංච පජානාති කියනකොට සත්ව පුද්ගල භාවයෙන් තොර යථාර්ථවාදීව පවතින මේ සතර ආහාරය හොඳට දකින්න ඕනේ. කොහොමද භූතානං වා සත්තානං තිතිය සම්භවේසිනං වා අනුග්‍රහය. යම් කිසි කෙනෙක් ඉපදෙනවා කියලා කියනවනම් ඉපදිලා ජීවත් වෙනවා කියලා කියන තැනත් එහෙම නැත්නම් යම්කිසි කෙනෙක් උපදී කියලා හිතනවා නම් උපදිනවා නම් ඒ උපදින කෙනාටත් පවතින උපකාරීව පවතින ආහාර වර්ග හතරක්. මොකද අපි කෙනෙක් උපන්න කෙනෙක් උපදිනවා කියන තැනක පැවැත්ම සිද්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ ධර්මතා හතර හරහායි මෙන්න මේ සතර ආහාරය තුලයි කියන ධර්මතාවයක් තියෙනවා පින්වතුනි. එතකොට ආහාරංච පජානාති ආහාරංච පජානාති කියන මේ පරියායේදී මෙන්න මේ සත්ව පුද්ගල භාවයෙන් තොර සතර ආහාරය දකිනවා. එතෙන්දි මට කාල වේලා මදි නිසා මම උපමා දෙකක් අතහැරියා. මනෝ සංචේතන ආහාරයේ ගිනි අඟුරු වලක් වගේ කියලා, විඥාන ආහාරයේ දවස පුරා ගුටි කන හොරෙක් වගේ කියලා, මේ සතර ආහාරයේ වෙන වෙනම පිරිසිඳ දකින්න උපමා හතරකිනුත් තියෙනවා ඒ උපමා හතරෙන්ද පෙන්වන්නේ සතර පුද්ගලයෙක් නෙමේ සත්වයක් නෙමේ සතර ආහාරයක් තමයි මේ මේ හැමතැනකම පැවැත්ම තියෙන්නේ ඒ සතර ආහාරයේද යහපත් එකක් නන් නෙමෙයි ඒ සතර ආහාරය කියලා කියන්නේ දුකට තව නමකුයි කියන එක පෙන්වන්නයි මේ උපමා හතරෙන් පෙන්වන්නේ. එතකොට ඒ අනුසාරයෙන් ඒ විදිහට හොඳට තේරුම් කරගන්න ඕනේ හොඳට බලා ගන්න ඕනේ මේ සතර ආහාරය ගැන. ඔන්න ওই ටික යම් මට්ටමක හෝ ওই විදිහට දන්නවනම් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක තෙමේ සත්‍යයක් නොව පුද්ගලයෙක් නොව සත්ත්ව පුද්ගල භාවයෙන් තොර සතර ආහාරයක පැවැත්මක් තමයි එයාට හම්බ වෙන්නේ. එයා දන්නවා මේ සතර ආහාරය ගැන යම් කිසි කෙනෙක් දන්නේ නැත්තම් අන්න එතකොට මොකද වෙන්නේ? එතකොට තමයි පින්වතුනි සතර ආහාරය ගැන නුවණ නැති වෙනකොට සතර ආහාරය පිරිසිඳ නොදකිනකොට එයාට පේන්නේ මේ මම, මේ දුව, මේ පුතා, මේ අම්මා තාත්තා, ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් කියලායි පේන්නේ. එහෙම ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් කියලා අපි අරමුණු ගත්තට අපි දැක්කට අපි නොදන්නවා වුණාට යථාර්ථ වශයෙන් මෙතන තිබිලා තියෙන සතර ආහාරයක්. සතර ආහාරය තියෙන තැන අපි දුව පුතා අම්මා තාත්තා ගෙවල් දොරවල් ඉඩකඩම් කියලා මම මගේ කියලා දැකලා අපි තණ්හා කරනවා. ඔන්න දැන් මේ තණ්හාව තියෙන්නේ කෝක කොහාටද? කබලින්ක ආහාරයටයි මේ සතර ආහාරයටයි තණ්හාව. මේ තණ්හාව හේතුයෙන් ඇති වෙන්නේ මොකද්ද? ආපහු සතර ආහාරයම ඒකයි ආහාරංච පජානාති ආහාර සමුදයංච පජානාති ආහාරය දන්නවා ආහාර සමුදයක් දන්නවා මේ රූපය කියන්නේ කබලින්ක ආහාරය කබලින්ක ආහාරයෙන් හැදිලා තියෙන්නේ ඒක හොඳට නුවණ ගෙනියන්න රූපය කබලින්ක ආහාරය කියනකොට නුවණින් ඒක දත යුතුයි අපිට අපිට මසසෙට පෙනෙන්නේ නැහැ ඒක නුවණින් දැනගන්න ක්‍රමයක් තමයි මම කිව්වේ මේ අපේ ශරීරයේ අතපයක් කඩාගෙන කොටියේ කිඹුලේ කෑවොත් ඒ සතාගේ ශරීරයේ අත් කෑලි කකුල් කෑලි හැදෙන්නේ ඒ සතාට සාපේක්ෂව මේ රූපයේ කෙලින්ම කබලින්ක ආහාරයමයි. ඔවුනොන්ට ඔවුනොන්ට සාපේක්ෂව දත යුතුයි. ඒ කබලින්ක ආහාරය කබලින්ක ආහාරයම තමයි. එතකොට දැනුත් මේ කබලින්ක ආහාරය තියෙන්නේ. මේ කබලින්ක ආහාරය නිසා හටගත් රූප කලාප තියෙන්නේ මේකද තව කෙනෙකුට සාපේක්ෂව කබලින්කාහාරයක් මිසක මේක මම නෙමෙයි මගේ නෙමෙයි කියලා අපි නොදන්නාකම හේතු වෙනවා මේ රූපේ මම කියලා දකින්න. දැන් මේ රූපේ මම කියලා දකින නිසා අපි මේ රූපයට ආස කරනවා කැමති වෙනවා. දැන් හොඳට යථාර්ථයෙන් බලන්න අපි මේ රූපේ මම කියලා මේ රූපය මගේ කියලා ආස කළාට බැඳුනට අපි ආස කරලා තින්නේ බැඳිලා තින්නේ මොකෙන්ද කබලින්ක ආහාරයට. ඒ වගේමයි කනබුන ආහාරය නිසා හැදෙන රූපයක් තියෙන්නේ. ඒ රූපය කනබුන ආහාරයේ දන්නෙත් නෑ ආහාරයෙන් හැදුණු රූපය දන්නෙත් නෑ. ඒ ආහාරය පිරිසිදු නොදකිනකොට අපි ඒ රූපය දකින දරුවා කියලා. නැත්තම් දුව පුතා ඥාතීන් හිතේසින් කියලා. දැන් අපි දරුවට කැමතියි. අපි ආහාරයට තණ්හාවක් නැහැ. දරුවට කැමති, ගෙවල් දොරවල් වලට කැමති, යාන වාහන වලට කැමති. අන්තිමට අපි මේ ගෙවල් දොරවල් යාන වාහන කියලා දූ දරුවෝ කියලා තණ්හා කරලා තියෙන මොකේදද? කබලින්ක ආහාරයට. අපි දරුව ප්‍රාර්ථනා කරනවා අනේ මට මෙහෙම දරුවෙක් ලැබේවා කියලා. අනේ මට මේ වගේ යාළුවෙක් ලැබේවා, මේ වගේ ස්වාමිපුරුෂයෙක් ලැබේවා, මේ වගේ බිරින්දේවක් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි ප්‍රාර්ථනා කරන රූපය හැදිලා තියෙන කනබුන ආහාරයෙන්නේ කන බොන ආහාරයෙන් හැදුණු රූපේ බලාගෙන අපි මේ දරුවා මටම ආපහු ලැබේවා මේ ස්වාමි පුරුෂයා මටම ලැබේවා මේ බිරිඳ මටම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ. එතකොට ඒ ප්‍රාර්ථනා කරන්නේ කැමති හින්දානේ. කැමති හින්දා මොකද වෙන්නේ? ආපහු අපිට ලැබෙන්නේ කොහොමද? කන බොන ආහාරයෙන් හැදෙන මට්ටමේ රූපයක්මයි ආය හැදෙන්නේ. ආපහු කාම භවයමයි අපි උපදින්නේ. අපි ප්‍රාර්ථනා කරන රූපය ලැබෙන්න පුළුවන් කමක් නැහැ. රූපී බ්‍රහ්ම ලෝකේ. අරූපී බ්‍රහ්ම ලෝකේ. මොකද කන බොන ආහාරයෙන් යුක්ත රූපය කන බොන ආහාරයෙන් හැදුණු රූපයක් බලාගෙනයි අපි ප්‍රාර්ථනා කරලා තියෙන්නේ. ඒ කන බොන ආහාරයෙන් හැදුණු රූපේ තියෙන තැනක කනබුන ආහාරයෙන් හැදුණු රූපෙටයි මේ තණ්හා කරන්න කැමති වෙන්නේ කියලා ඇත්ත අපි දන්නේ නැතුව ඇත්ත වැහිලා අනේ මගේ දුව මගේ පුතා කියලා උඩින් යන නීවරණ ධර්මයක් ක වැස්ම තුල ඉඳගෙන අපි ප්‍රාර්ථනා කරන්නේ අපි ප්‍රාර්ථනා කරාට යටින් ලැබෙන්න වෙන්නේ මොකද්ද අපිට කනබුන ආහාරය ලැබෙන්න වෙන්නේ අපිට ලැබෙන්න වෙන්නේ බත් පාන් කව්පි මුං ඇට කියන මෙන්න මේ දේවල් වලින් හැදෙන මේ දේවල් වලින් හදාගන්න පුළුවන් මට්ටමේ රූපයක් එබඳු මට්ටමේ රූපයක් ඇසුරු කරන්න බෑ ඒක සියුම් හෝ ගොරෝසු මට්ටමේ රූපයක් හැදිලා. එහෙනම් ආධ්‍යාත්මිකව මට ලැබෙන්නේ ඒ රූපය පරිහරණය කරන්න පුළුවන් මේ මට්ටමේ රූපයක්මයි. ඒ කියන්නේ ආධ්‍යාත්මිකේ තමන් කියන තැන විඥානයේ පිහිටන්නේ විඥානයේ බැසගන්නේ කබලින්ක ආහාරයෙන් යුක්ත රූපයක් හැදෙන මට්ටමකයි ඒ රූපයට ගෝචර වෙන්නේ කබලින්ක ආහාරයෙන් යැපෙන මට්ටමේ රූපයක්මයි. එතකොට මෙන්න මෙතනදී ආහාරයට හේතුව තණ්හාවයි කියන කාරණාව ඔන්න ඔය පරියාවේ මේ පින්වුතුන් දැනගන්නට ඕනේ. ආහාරංච පජානාති කියන කාරණාව නැති වෙනකොට හැමතැනම එයා දන්නවා මේ ආහාරය කියලා දන්නවා. මේ ආහාරයේ පිරිසිඳ නොදැක්ක නිසා අනේ මෙච්චර කාලයක් මට පෙවුනේ දරුව හැටියට නේද, gedara හැටියට නේද, මේ මම හැටියට නේද මෙහෙම පෙවුණු නිසායි අපි මේ මගේ දරුවා මට ලැබේවා මගේ දුවා මට ලැබේවා පුතා ලැබේවා මටම මෙහෙම ඉපදෙන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කළේ ඒ ප්‍රාර්ථනා කළ නිසායි අපි ආයේ උපන් යන්නේ මේ උපන්න කියලා කියන්නේ ඒ ප්‍රාර්ථනාව නිසා ආපහු අපිට ලැබිලා තියෙන මේ සතර ආහාරය නේද ආහාරය නොදන්නා කමින් තණ්හාව නිසා සතර ආහාරයෙන් නේද මම ආපහු උපදවාගෙන තියන්නේ කියලා මේ සුතවත් ආර්ය ශ්‍රාවකයා දකිනවා. එතකොට එයා දකින සතර ආහාරය පිරිසිඳ නොදක තණ්හා කළා. සතර ආහාරය උපදවා ගත්තා කියලා මම උපදවාගෙන තියෙන්නේ වෙන මොකුත් නෙමේ දුක නේද? ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් උපදින රූපයක් නේද මම උපදවාගෙන තියෙන්නේ කියලා හොඳට ඒ ටිකක් දකින මේ ආහාරංච පජානාති කියන කොටසේදී එතකොට මෙන්න මේ කාරණාව හොඳට එයා දන්නවා ආහාරයක් ධනේද ආහාර සමුදයක් ධනේද කියන කාරණාවේදී ඒ කිව්වේ ආහාර සමුදය කිනකොට මොකද්ද මේ තණ්හාව ආහාරය ඇති කරන හේතුවයි කියලා. එයා ඊට පස්සේ දන්නවා සෘතවත් ආර්ය ශ්‍රාවකයා තණ්හාවගේ නැති කිරීමෙන් ආහාරය නැති වෙනවා. එතකොට තණ්හාව නැතිකරන්ද යම් වෙලාවකදී කබලින්ක ආහාරයට තණ්හාව නැති වුණොත් ස්පර්ශ ආහාරයට මනෝ සංචේතන ආහාරයට විඥාන ආහාරයට තණ්හාව නැති වුණොත් ආපහු මේ සතර ආහාරය නැහැ කියලා දන්නවා. ඒ කියන්නේ අපි මේ ආහාරය කියලා පිරිසිඳ දැක්කොත් අනේ මේ ආහාරයේ දරුව හැටියට දැකලා මට ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා. කොළොත් මට ආපහු දරුවා ලැබෙනවා කියලා ලැබෙන්නේ කබලින්ක ආහාරයෙම නේද? ඒ කියන්නේ දුකම නේද ලැබෙන්නේ කියලා පිරිසිඳ දැක්කොත් මෙයාට තණ්හාව නැහැ. ඒ කියන්නේ දරුවා හැටියට දැක් විපරිත දැකීම නැහැ. ඒ නිසා ඒක ප්‍රාර්ථනා කරන්නේ නැහැ. එතකොට ඒ ප්‍රාර්ථනාව නැති වෙනකොට ඒ වගේ ලැබීම ආය ලැබෙන්නේ නැහැ. ඒ නිසා යම් වෙලාවකදී මේ කබලින්ක ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියන සතර ආහාරයේ තණ්හාව නැති වුණොත් තණ්හාව දුරු කරගන්න පුළුවන් වුණොත් නැවත ආහාරය ඇති වෙන්නේ නැහැ මේ ආහාර නිරෝධයට හේතුව ඒකයි කියලා වෙන්නනවා. එතකොට අර අපි ඉස්සලා කබලින්ක ආහාරය මතක් කළා වගේම ස්පර්ශ ආහාර, මනෝ සංචිතන ආහාර, විඥාන ආහාර කියන තුන් ආහාරයේ තණ්හාව ඇති වෙන හැටි ওই පරයයම දත යුතුයි. ඒ කියන්නේ අපිට ප්‍රිය වූ මනාප වූ දෙයක් දැක්කහම මලක් දැක්කහම මේ සැපයක් ලැබෙනවා කෑමක් කෑවහම සැපයක් ලැබෙනවා කියන තැනක මේ සැප වේදනාව මේ ස්පර්ශ නිසා ඇතිවෙන දේ තණ්හාව වැහිලා තියෙනවා මිසක මේ ස්පර්ශ ආහාර නිසා උපන්න ඵලයක් වේදනාව කියන්නේ කියන තැනකින් අරමුණු වෙන්නේ මේ වගේ සතර ආහාරයම දකින්න එතකොට මේ සතර ආහාරයේ පිරිසිඳ නොදැකීම නිසා සත්ව පුද්ගල භාවයෙන් දැකලා ඒ සත්ව පුද්ගල භාවයේ බැඳීම තමයි නැවත ආහාරය ඇතිවෙන්න හේතුව තණ්හාව හැටියට දකින්ට යම් වෙලාවකදී ආහාරය ආහාරය හැටියට දැක්කොත් මේ දුව පුතා ගෙවල් දොරවල් කියලා මේ මම කියලා මගේ කියලා උඩින් යන ස්වභාවය අරමුණු නොකොට යථා ස්වභාවයෙන් දැක්කොත් තණ්හාව කියන එක මේ ලෝකයට ඇති වෙන විදිහේ කබලින්කාහාර රූපයේ තියෙන තැනක දරුවා කියන සංයෝජනය යාට එන්නේ නැහැ. කබලින්කාහාර රූපේ බලාගෙන ලෝකයා දරුවේ කුරතල් කරනකොට ලෝකයා ඥාතීන් හිතේසීන් ඇසුරු කරනකොට ආදරේ සෙනෙහස ඇලීම ගැටීම කියන කෙලෙස්යන් පවත්නකොට කනබුන ආහාරයෙන් ඇදුණු රූපය මුල් කරගෙන මෙයා කන බොන ආහාරයෙන් යුක්ත රූපේ පිරිසිඳ දැකලා ඒ ලෝකයාගේ මට්ටමේ ඇලීම ආසාව ආදරය සෙනෙහස ඕනෑකම කියන මෙන්න මේ ධර්මතා ටික දුරු කරනවා ඒකට තමයි තණ්හාව නැති කරනවා කියලා කිව්වේ මෙන්න මේ තණ්හාව නැති කිරීමෙන් නැවත එබඳු දුක් වූ කනබුන ආහාරයගේ ලැබීම ලැබෙන්නේ ඒ වගේම ස්පර්ශ ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියන ධර්මතා හතරද පිරිසිඳ දකිනවා. ඒ ධර්මතා හතර පිරිසිඳ දැකීම නිසා ඒ ධර්මතා හතර පිරිසිඳ බලන්නට නුවණ මෙහෙ විහිම නිසා මෙයාට ඒ ධර්මතා හතර තියෙන තණ්හාවද නැති වෙනවා. මොකද ස්පර්ශ ආහාරය කියන එක යා පිරිසිඳ දැක්කොත් හැම නැති එළදෙනක් වගේ ලස්සන චිත්‍රපටියක් තියෙනවා බලන්නට යන් ලක්ෂණ සංගීත සම්දර්ශන තියෙනවා අහන්න යන් කියලා මෙන්න මේ වගේ උඩින් යන දැක්ම තුලින් ඇති වෙන කෙලෙසිය ඇති වෙන්නේ නෑ එහෙම නැත්තම් මට මේ වගේම රූපයක් ලැබේවා මේ වගේම සද්දයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ නෑ මොකද දන්නවා මෙතන තියෙන්නේ මොකද්ද මේ ස්පර්ශ ආහාරයයි තියෙන්නේ මම ප්‍රාර්ථනා කරන්නේ මේ ස්පර්ශ ආහාරයයි එහෙනම්. ස්පර්ශ ආහාරය ප්‍රාර්ථනා කරන්නේ දුක ප්‍රාර්ථනා කළා. මොකද ස්පර්ශ ආහාරය හැම නැති එළදෙනක් වගේ කියලා දන්නවා යා. ඒ වගේම මනෝ සංචේතන ආහාරය ඒ වගේම විඥාන ආහාරය කියන මේ සතර ආහාරයම එයා දන්නවා ඒ ආහාරය ආහාරය හැටියට ඒ ආහාරය හැටියට දැනගෙන මේ මම යමක් විඳිනවා තව කෙනෙක් විඳිනවා නෙමෙයි මේ ස්පර්ශ ආහාරය නිසායි මේ මම යම කල්පනා කරනවා තව කෙනෙක් කල්පනා කරනවා මම මෙහෙම හිතනවා තව කෙනෙක් මෙහෙම හිතනවා නෙමෙයි මේ මනෝ සංචේතන ආහාරය මේක ගිනිඅඟුරු වලක් වගේ කියලා දකිනවා මේ මම දැනගන්නවා තව කෙනෙක් දැනගන්නවා නෙමෙයි මේ විඥාන ආහාරය මේ තමයි සිත කියලා කියන්නේ මේක ප්‍රත්‍යයෙන් උපන්න එක කියලා මේ ආහාරය පිළිසිඳ දකිනවා දැකලා ඒ ධර්මතා ටික ආහාරය ආහාරයක් හැටියට ආහාරය කියනකොට මම ඉස්සෙල්ලා මතක් කළා කබලෙන්ක ආහාර ස්පර්ශ ආහාරයට ආහාරයක් වෙන හැටි ස්පර්ශ ආහාරය මනෝ සංචේතන ආහාරයට ආහාරයක් මනෝ සංචේතන ආහාරය විඥාන ආහාරයට ආහාරයක් විඥාන ආහාරය නැවත කබලෙන්ක ආහාරයට ආහාරයක් වෙනවා කියන මේ ආහාර පරයය නෝනින් දතියුති මේ ආහාරය ආහාරයට උපකාරී වෙමින් පවතින පැවැත්මකුයි සතර කියන්නේ ජීවිතය කියන්නේ කියලා හොඳට දකිනවා මෙන්න මේ විදිහට දැක්කහම එයා දන්නවා මේ තණ්හාව හිටින්නේ සතර ආහාරයේම කියලා. අන්න ඒ විදිහට සතර ආහාරයේම තණ්හාව නැති වුනොත් මේ සතර ආහාරයේ පැවැත්ම නතර වෙනවා. පින්වත්නි සතර ආහාරයේ පැවැත්ම නතර වෙනවා කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසෝ දුකේ නතර වීමක්. සතර ආහාරයේ පැවැත්ම කියලා කියන්නේ වෙන මොකක්වත් පැවැත්ම නෙමෙයි. දුකේ පැවැත්මක්. පින්වතුනි කබලින්ක ආහාරය හැදෙනවා කියලා කියන්නේ අද අපි මම කියලා මගේ කියලා හිතාගෙන ඉන්නේ මෙන්න මේ කය හැදෙනවා කියන එක. ඒ කන බොන ආහාරයෙන් හැදුණු කබලින්ක ආහාර රූපය ආහාරයේ තියෙන තැනක මෙබඳු රූපයක් හැදෙනවාමයි. මේ වගේ රූපයක් හැදුනහම මේ රූපේ දිරණ එක නතර කරන්නට බෑ. ඒ රූපේ ළඩ වෙන එක නතර කරන්නට බෑ. ඒ රූපය මැරෙන එක නතර කරන්නට බෑ. සීතෙන් උස්නෙන් මැසි මදුරු අවුසුලන් වලින් එන ස්පර්ශය නතර කරන්නට බෑ ඒ වගේ නොයේක් පීඩා දුක් දුම්නස් එන එක නතර කරන්නට පුළුවන් කමක් නැහැ බඩගින්න පිපාසය ඇති වෙන එක නතර කරන්නට පුළුවන් කමක් නැහැ කබලින්කා ආහාරයට තණ්හාව ඇති කිරීමේ විපාක ටිකක් පින්වතුනි මේ රූපේ මේ රූපය කියන්නේ මම නෙමෙයි මේ රූපය අපිට ලැබුණු සාපයක් වගේ මේ රූපය අපි අපිට ලැබුණු මේ හතුරෙක් විසින් ගෙනත් දුන්නු දෙයක් වගේ. ඉතින් මෙන්න මේ රූපය කියන කාරණාව ලැබීම කියන්නේ දුකක්. ඒ වගේම ස්පර්ශ ආහාරය කියලා කියන්නේ ස්පර්ශ වුණොත් වේදනා සංඥා ගෙනත් දෙනවා. මේ වේදනා සංඥා කියන්නේ ස්පර්ශය නිසා අපිට සැපක් එහෙම ලැබෙන්නේ දුකක් ලැබෙන්නේ. එතකොට මේ සතර ආහාරයේ පවතින සතර ආහාරෙම දුකක්. එතකොට මේ සතරාහාරයේ පැවැත්ම කියලා කියන්නේ පින්වත්තුනි වෙන මොකක්වත් පැවැත්මනේ දුකේ පැවැත්ම. සතරාහාරයේ නතර වීමක් තියෙනවනම් වෙන මොකක්වත් නතර වීමනේ දුකේ නතර වීම. මෙන්න මේ ටික දන්නවා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ආහාරංච පජානාති කියනකොට ආහාරය දන්නවා. ආහාර සමුදයංච පජානාති කියනකොට ආහාරය නොදෙන දරුමුණු පුරෝ හැටියට දැක්කොත් තණ්හාව ඇති වෙනවත් කියලා දන්නවා. ආහාරය ආහාරය හැටියට දැක්කහම තණ්හාව නැති වෙනවා. මේ තණ්හාව නැති වුණොත් තමයි සතර ආහාරයේ නැවැත්ම වෙන්නේ කියලා දකිනවා. ඊට පස්සේ ආහාර නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආහාරය නිරුද්ධ කරන ප්‍රතිපදාව කියලා දකිනවා මොකද්ද? සම්මා දිට්ඨි. සම්මා දිට්ඨි කියලා කිව්වේ මොකද්ද? නිවැරදි දැකීම. නිවැරදි දැකීම කියලා කියන්නේ පින්වතුනි එහෙනම් මේ ලෝකයා දකින දේට වඩා ඔබ්බෙන් ලෝකයා දකින දැක්මට වඩා විශේෂයකින් විශිෂ්ටව දකින්න ඕනේ. ඔය සම්මාදිට්ඨියට අපි තව පරයයකින් කියනවා විදර්ශනා කරනවා කියලා විශිෂ්ට දැක්මක් කියලා ලෝකයා දකින දේට වඩා නුවණින් දකිනවා විශේෂයෙන් දකිනවා ලෝකයේ සත්වයක් හැටියට පුද්ගලයෙක් හැටියට දකිනවා ලෝකයා දරුවා හැටියට දකින තැන ලෝකයා ඥාතියෙක් හැටියට හිතේසී කෙනෙක් හැටියට දකින්න තැන ලෝකයා තමන් කියලා දකින්න තැන මම කියලා දකින්න තැන හම්බ වෙනකොට ඒ අරමුණේ නුවණ ගෙනියනවා ලෝකයා දකින මට්ටමට ඔබ්බෙන් සිහිය ගෙනියනවා ලෝකයා දකින මට්ටමට ඔබ්බෙන් හොඳට බලනවා නුවණ මෙනෙහි කරලා නුවණින් මෙනෙහි කරලා නුවණ යොමු කළා මොකද්ද මම කියලා ලෝකේ අසුරු කරන රූපය මෙච්චර කාලයක් අපිටත් තියුණු මම කියන රූපය හොඳට බලනවා කන බොන ආහාරය නිසා බත් පාන් කවපි මුං ඇට නිසා නේද මේ රූපය හැදෙන්නේ ඉතින් මේ රූපේ මම නම් මේ රූපේ මගේ නම් මේ රූපයට කණ්ඩ බොඬ නොදී වුණා තියාගන්න පුළුවන් වෙන්න ඕනේ නේද? නමුත් කන බොන ආහාරය නිසාම නම් හැදෙන්නේ. බැරි වෙලා හරි දවස් 5-6ක් ඛණ්ඩ බොණ්ඩ මුකූ දීගන්න බැරි වුණොත් වතුර ටිකක්වත් දීගන්න බැරි වුණොත් ආයෙ මැරිලා යනවා නැගිටින්න මේ කය සම්පූර්ණ දියවිලම යනවා එහෙනම් මේ ආහාරයම හැදුණු රූපයක් නේද මේක මම නෙමෙයි මේක ආහාරය නේද හොඳ ටිකක් සම්මර්ෂණය කරලා බලනවා තව ටිකක් උපමා උකුණු තරගෙන බලන අනේ මේ ශරීරයේ මේ ඇඟිල්ලක් හෝ කඩාගෙන කෑවොත් කොටියෙක් කිඹුලෙක්වත් අතක් පයක් හෝ කඩාගෙන කෑවොත් කුටියේ කිඹුලෙක් හොඳට නුවණින් හිමින් හිමින් හිතන්න. අනේ එතකොට ඒ කුටියගේ ඇඟේ ඇඟිලි කෑලි අත් කෑලි තියෙන්න බෑනේ. ඒ සතාගේ ශරීරයේ ඒ සතාට ආවේනික වෙච්ච හම්මස්ලේ නහරණේ දැහැදෙන්නේ. අනේ එහෙනම් මම වූ තැන මගේ වූ තැන තව කෙනෙක්ගේ ශරීර කොටස් හැදෙන්න බෑ. ඒ ශරීරය හැදුනේ ඒ ශරීරය හදන්න පුළුවන් ආහාර ගතිය මේ රූපේ තිබුණු හින්දා නේද? අනේ එහෙනම් මේ කබලින්ක ආහාරය නේද? හොඳට මේ වගේ හිතනවා. එහෙනම් මේ ආහා මේ රූපෙට මම කැමතියි කියලා කියන්නේ මේ කබලින්ක ආහාරයට කැමති නේද? අනේ කබලින්ක ආහාරයට කැමති තාක් මෙච්චරකල් මම කියලා හිතාගෙන හිටියට මගේ කියලා හිතාගෙන හිටියට මේ කැමති වෙලා තියෙන කබලින්ක ආහාරයට නේද? අනේ කබලින්ක ආහාරයට කැමති වෙන තාක් මම කියලා අපි ප්‍රාර්ථනා කළාම ඒ විදිහම රූපයක් අපිට ලැබෙනවනේ. එහෙනම් කබලින්ක ආහාරයට කැමති වෙලා කබලින්ක ආහාරය ප්‍රාර්ථනා කරන තාක් අපිට කබලින්ක ආහාරයම නේද ලැබෙන්නේ. ඒ කියන්නේ මේ වගේම ආයත රූපයක් හම්බ වෙනව නේද? හොඳට මේ විදිහට බලනවා. ඒ කියන්නේ ආපහු මේ වගේ දුක් විඳින්න පුළුවන් පරිසරයක් නේද මේ ප්‍රාර්ථනා කරන්නේ. කියලා මෙන්න මේ වගේ මේ ඉස්සෙල්ලා සම්මර්ෂණය කළ ආහාරයත් ආහාරය ඇතිවීමත් නැතිවීමත් කියන ධර්මතා තුන අපි යම් විදිහකට දැක්කනම් ඒ ධර්මතා තුනම නැවත නැවත පරිේශණයට ලක් කරනවා නුවණින් මෙනෙහි කරනවා ඒ මෙනෙහි කරනකොටම හතරවෙනි කාරණාව ඉපදිලා තියෙනවා මොකද්ද මාර්ගය තමයි ආහාරයක් දන්නවා යා ආහාරයේ ඇතිවීමක් දන්නවා ආහාරයේ නැතිවීමක් දන්නවා ඒ විදිහට බලන එකම ආහාර නැති කරන ප්‍රතිපදාව ඉපදෙයි. ඇයි? ආහාරංච පජානාති කියලා මෙයා ආහාරය දන්නවා කියන එක කරනකොටම සමුදිය අතහැරලා ඒ කියන්නේ සමුදිය අතහැරලා කියන්නේ දැන් දුවා හැටියට පුතා හැටියට ගෙවල් දොරවල් හැටියට යාන වාහන ඉඩකඩම් මිලමුදල් හැටියට දකින්නේ දැන් දකින්නේ කොහොමද ආහාරය හැටියට ඒ ආහාරය හැටියට දකිනකොට ඒ ආහාරයේ හැටියට දකිනකොට දුව පුතා කියලා නොදකිනකොට දුකේ කලකිරෙනවා ප්‍රාර්ථනා කරන්නේ හොඳට පේනවා මම මේ ආපු ආහාරයේම කනබුන ආහාරය ලැබේවා කණ්ඩ බොණ්ඩ ලැබේවා මට කියලා නේද ප්‍රාර්ථනා කරන්නේ අනේ කණ්ඩ බොණ්ඩ ලැබෙන තාක් කණ්ඩ බොණ්ඩ දේවල් පරිහරණය කරන්න පුළුවන් මට්ටමේ කයක් ලබා ගන්න වෙනවා ඒ කියන්නේ දුක ලබා ගන්න වෙනවා නේද කියන නෝන තියෙනවා මේ වගේ මේ උපමාවෙන් අනුසාරීව දකින්න සතර ආහාරයම ඉතින් සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කළේ ඒක යම් කිසි කෙනෙක් ආහාරයක් දන්නවා නම් මේ මේ විදිහට දකින්න ඕනේ මේටත් වඩා තව දක්ෂව අපි දකින්න ඕනේ ආහාර සමුදියක් දන්නවා නම් ආහාර නිරෝධයක් දන්නවා නම් ආහාර නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් දන්නවා නම් ඊත්තාවතාපිකෝ ආවසු ආර්ය ශාවකෝ සම්මාදිට්ඨිය හොති එවෙත් මෙපමණකින්ම ආර්ය ශ්‍රාවකතේ සම්මාදිට්ඨියත් එක්කන නිවැරදි යාගේ දැකීම ආහාරය උතන ආහාරයේ විදිහට දකිනවා දැකීම යාගේ නිවැරදි අපිට තමයි දැක්කම වැරදිලා තියෙන්නේ. ආහාරය උතන දකින්නේ නැහැ. අපි ආහාරය ආහාරය උතන දකින්නේ මම කියලා. මගේ දුව, මගේ පුතා, මගේ අම්මා, තාත්තා, ඥාතිය, හිතේසියා මේ ගහක්, කොළක්, ගෙදරක් කියලා අපි දකින්නේ ආහාරය උතන වැරදි විදිහට. ආහාරය ආහාරය හැටියට දැක්කොත් මේ අපිට මේ සම්මා දිට්ඨිය ඇති වෙනවා. ඒකයි සරිත් මහ රහතන් වහන්සේ දේශනා කළේ යම් කිසි කෙනෙක් ආහාරය ආහාරය විදියට දන්නවනම් ආහාරය ඇතිවීම දන්නවනම් ආහාරය නැතිවීම දන්නව නැති කර මග දන්නව මෙපමණකින් ඔහුගේ දැකීම නිවැරදි. ඔහුගේ දැකීම ඍජු බවටත්පත් වෙනවා. එද නැහැ. ඊට පස්සේ ධම්මී අවිච්ඡප්පසාදින සමන්නාගත මේ සද්ධර්මයේ නොසැලෙන පැහැදීමෙන් යුක්තයි. අනේ බුදුරජාණන් වහන්සේ මොන තරම් ඇත්තක්ද කියලා තියෙන්නේ. අනේ මේ ධර්මයේ මේ පర్యాయ මේ පෙන්වන ධහම මොනතරම් ඇත්තක්ද? අනේ මේ ධහම අනුව පිළිපැද්ද ජීවිත මොනතරම් සත්‍යයක් අනුව ගිය ජීවිතයක්ද කියලා තුන්වන් කෙරෙන් පැහැදිලිම ඇති වෙනවා. මේ විදිහට ධර්මයේ ಗುಣ දැන පැහැදිලිමින් යුක්ත කෙනෙක් වෙනවා. ආගතෝ විමන් සද්ධම්මන්ත මේ සද්ධර්මයට තාපු කෙනෙක් කියනවා. දැන් ලෝකයට අයිති නෑ. ඒ කියන්නේ වෙන මොකුත් නෙමෙයි. විපරිත ඇස් දෙකක් තියෙන ලෝකෙ තුල ආහාරය ආහාරය හැටියට දකින්න බැරුව ආහාරයේ සත්පුද්ගල භාවයෙන් දකින ලෝකෙ තුල මෙයා ඉන්නවා ඒ මෙයාගේ ඇස් දෙක හොඳට පේනවා ආහාරය ආහාරය හැටියට දකිනවා ඒ ආහාරය තුල සත්පුද්ගල කැලී හැදෙන්නේ නැහැ අනාත්ම හේතුවකින් ආත්ම ආත්මීය කැලි හැදෙන්නේ නැහැ කියන කොහොඳට දන්නවා. ඇස් නොපෙනෙන ලෝකයේ තුල ඇස් ඇතු වාසය කරන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා එයාට කියනවා ආගත විමන් සද්දම්මන්ත. පෘථග්ජන භාවයේ ඉක්මවා සිටි ආර්ය භූමියට ආපු කෙනෙක් කියලා කියන ditthi සම්පන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා. ලෝකෙ තුලම ඉන්නවා ලෝකෙට එකතු නැතුව. මෙන්න මේ தත්ත්වයටපත් වෙන්න පුළුවන් ඥාන දර්ශනයක් ලැබෙනවා. මෙන්න මේ සම්මාදිට්ඨි සූත්‍රය සරිත් මහ රහතන් වහන්සේ දේශනා කළ ආහාර පරයය හරියට අපි ගවේෂණය කළොත් ඒ විදිහට මේ ධර්මය දේශනා සරියුත් මහ රහතන් වහන්සේ මේ දෙවෙනි පරියාය දේශනා කළා. ඒක අහගෙන හිට භික්ෂුන් වහන්සේලා බොහොම සතුටටපත් වුණා. අපි ඉඩ ලැබෙන අවස්ථාවකදී සම්මාදිට්ඨි සූත්‍රයේ ඊළඟ පරියාය ගැන දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. එතෙක් අද දවසේදී මේ ආහාර පරියායෙන් සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කළ මේ ආහාර වාරය කියන කොටසෙන් දේශනා කළ මේ ධර්ම ශ්‍රවණය කිරීම තුලින් ජනිත වෙච්ච සියලුම කුසලයන් ලෝකයේත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන්නා වූ ශාසන මාමක ඉෂ්ඨකාරක සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවිසිර වැඩි දියුණු කරගනිමින් දිව්‍යත් පතන බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදුනාදයක් දෙන්න අපි පින් අනුමෝදන් කරමු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාවකං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං ඒ වගේම මේ සද්ධර්ම දේශ සද්ධර්ම ය දේශනා කිරීම තුළින් ජනිත වෙච්ච ඒ සියලුම කුසල ධර්මයන් විශේෂයෙන්ම මේ විශාල ශාසන මාමක සේවයක් කරන අපේ දරණගම කුසල ධම්මනායක ස්වාමීන් වහන්සේ නමිනසී කාල යාත්‍රා කළව තමන්ගේ පියාණන් නැතු වර්ග પરම්පතා પરම්පරාගත සිල් ඥාතීන්ද ඒ වගේම කොහුවල ග්‍රීන්පත් මාවතේ ඒ මහේෂ හම්පත් මැතිතුමන්ගේ මියගිය සිරිසෙන හම්පත් පියතුමන් ඇතුළු වර්ග પરම්පරාගත ඥාතීන් ඒ වගේම ඒ මහේෂ හම්පත් මැතිතුමන්ගේ මව් පසින් මියගිය මවගේ ස්වර්ණලතා ගුණතිලක ඒ මෑණියෝ සුජීවත්ව වාසය කරන ඒ මෑණියන්ගේ මව්පසින් මියගිය සියලු ඥාතීන්ටද ඇතුළු සියලු දෙනාටද ඒ වගේම මේ බෞද්ධ නාලිකාවේ සේවය කරමින් මහා සේවයක් කරන ඒ පින්වත් අපේ සේනාරත්න මහත්මයාගේ නමින් නැසී කාල යාත්‍රා කළා වූ සියලුම ඥාතීන් දෙකින මේ සියලුම දෙනාගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා ඒ අය සුවපත් භාවයට පත්වීමෙන් උතුම් නිවන සැනසෙත්වා කියන අදහස් ඇති කරගන්නට ඒ සියලුම දෙනාටත් මේ සද්ධර්ම ශ්‍රවණය කරන මේ පින්වත් සියලුම දෙනාටත් මේ කුසල ධර්ම නිවන් පිණසම හේතුපනිස්ත්‍ය වේවා Thank you.